තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ සතිපට්ඨාන දේශනා මාලාවේ ඊළඟ දේශනය ගැන. අපි මේ වෙනකොට කතා කරගෙන ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ සම්මා සමාධියේ දේශනා ටිකක්. ඒ කියන්නේ විපස්සනා උපක්ඛිලේශ ගැන. අපි මේ වෙනකොට විපස්සනා උපක්ඛිලේශ දෙකක් ගැන කතා කරලා තියෙනවා. අද තියෙන තුන්වෙනි එක ඒ තමයි පස්සද්ධිය කියන උපක්ඛිලේශය. මේක ගැන ටිකක් තේරුම් ගන්න ටිකක් අපහසුයි. මොකද මේ පස්සද්ධියයි මීට කලින් අපි කතා කරපු ප්‍රීතියයි මේ දෙක නිකන් එකක් වගේ දැනෙන්නේ. සමාන ගති ලක්ෂණ වගේ තියෙන්නේ. නමුත් මේකේ වෙනස්කම් තියෙනවා. අපි චුට්ටක් බලමු. උපමාවක් අරගෙන අපි හිතමු ඔයා ගොඩාක් දුර ගමනක් ගිහිල්ලා තියෙනවා අවුවේ හෙවණකුත් නැහැ කුඩේකුත් නැතුව අවුවේ ලොකු ගමනක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ අවුවේ ගිහිල්ලා දැන් වතුර තිබහකුත් තියෙනවා. එතකොට දැන් ඔයාට වතුරත් ඕනි, හෙවණකට යන්නත් ඕනි. මෙහෙම මානසිකත්වකින් යද්දි හෙවණක් දකිනවා. ඒ කියන්නේ ගහක් හරි මොකක් හරි එවණක් දකිනවා. ඒක දකිනකොටම මොන වගේ හැඟීමක්ද Tamange හිතේ ඇති වෙන්නේ කියලා බලන්න. එතකොට ඇති වෙනවා හිතේ හරි ප්‍රමුදිත ගතියක්. පාමොජ්ජය කියලා කියන්නේ ඒකට. ඒ හිතට හරි සහනයක් වගේ දෙන්නවා. ඊට පස්සේ මේ හෙවණට ඇතුල් වෙනවත් එක්කම හිතට ලොකු ප්‍රීතියක් එනවා. ඒක ප්‍රීතිය. ලොකු සතුටක් එනවා. ශරීරය නිමෙන්න ගන්නවා. හරි සැපයක් ඇති වෙනවා. එතකොට ඒ ප්‍රීතිය ඒ හෙවණ ඇතුළට හෙවණට ඇතුල් වෙනකොටම තමයි ඒක එන්නේ. ඊට පස්සේ ඒ හෙවණේ ටිකක් වෙලා ඉන්නකොට හෙවණත් ඉන්නකොට වතුරත් බීලා පවස නිවාගෙන ඉන්නකොට ප්‍රීතිය වැඩි වෙනවා. එතකොට එනවා පස්සද්ධිය කියලා එකක්. ප්‍රීතියේ තියෙන්නේ හරි පිබිදෙන මානසිකත්වයක්. නමුත් මේ පස්සද්ධිය කියන එක ප්‍රීතියට වඩා වැඩි තත්වයක්. එතකොට අසද්දිය කියන මේ මේ මානසික தত্ত্বය ආවට පස්සේ චෛතසික සිත කය මේවා හරියට සැහැල්ලු වෙනවා. හරිම මු르දුයි. හිතේ ඇතිවෙන මේ මානසික ස්වභාවය අපේ කයටත් බලපානවා. ඒක හිතටත් බලපානවා මේ චෛතසික ස්වභාවය නිසා. එතකොට ගොඩාක් අය මේක වරදවා තේරුම් ගන්නවා මේ අභිධර්මයේ තියෙනවානේ කායපස්සද්දි චිත්තපස්සද්දි කියලා චෛතසික දෙකක්. එතකොට මේ කායපස්සද්දි කිව්වහම ගොඩක් අය හිතන් ඉන්නේ ශරීරයේ ඇතිවෙන සැහැල්ලුවක් කියලා. නෑ ඒක එහෙම එකක් නෙමෙයි. කාය පස්සද්ධි කියන්නේ චිත්ත පස්සද්ධි කියන්නේ චෛතසික ධර්ම දෙකක්. ඒවා ඇති වෙන්නේ මනසේ මිසක් ඒව කයට අදාළ දේවල් නෙමෙයි. හැබැයි මනසේ හටගන්න මේ පස්සද්ධිය නිසා ඒක කයටත් දැනෙන්න පුළුවන්. හිතේ ඇතිවෙන මේ සැහැල්ලු ගතිය නිසා තමයි ශරීරය සැහැල්ලු වෙන්නේ. එතකොට මේ මෙතනදී ඔබ දැනගන්න ඕනි විශේෂ දෙයක් තියෙනවා අමතර කාරණයක් විදිහට මම මේක ඉදිරිපත් කරන්නේ හිතේ ඇතිවන ස්වභාවයක් විදිහටනේ අපි මේ උපක්ඛිලේශ මේ චෛතසික ධර්ම හඳුන්වන්නේ මේවා හිතේ ඇතිවෙන ස්වභාවය. එතකොට මේවට කියන්නේ හිතේ ඇතිවෙන ගති. එතකොට මේ හිතේ ඇතිවෙන ස්වභාවයි ස්වභාවයන් සහ හිත කියන්නේ දෙකක්. එතකොට දැන් මේ හිතේ ඇතිවෙන ස්වභාවයන්, හිතේ ඇතිවෙන ගති, හිතේ ඇතිවෙන එක්තරා ස්වභාව මොනවද? ඒවට තමයි අපි ওই චෛතසික ධර්ම කියන්නේ ශ්‍රද්ධාව, වීරිය, ඉවසීම, ප්‍රීතිය, උපේක්ෂාව, මෛත්‍රිය. මේ දේවල් හිතේ ඇතිවෙන ගති. එතකොට ඒ ගති ටිකක් එකට එකතු වෙලා තමයි හිත කියන එක නිර්මාණය වෙන්නේ. අපි මේකට උපමාවක් අරගෙන බලමු. දැන් අපි තේ එකක් හදනවානේ, තේ බොනවානේ. එතකොට මේ තේ එක හදන්න තේ කොළ ඕනේ, සීනි ඕනේ, උණු වතුර ඕනේ, තැඹෙන්න අරින්න ඕනේ. ඒකට තමයි අපි තේ එක කියලා කියන්නේ. නිසා ඒ තේක හදන්න ඒක දාන්න හදන්න භාජනයකුත් ඕනි ඒක දාන්න කෝප්පෙකුත් ඕනි දැන් අපි හිතමු මේ තේක කෝප්පෙකට දාලා තියනවා කියලා කෝප්පේ හිත හිතනම් මේ තේක කියන තේ කෝප්පේ කියන එක හිතනම් චෛතසික ටික තමයි මේ කෝප්පෙට දාන දේවල් ටික චෛතසික ටික වෙනම එකක්, කෝපය වෙනම එකක්. හැබැයි මේක එකට මේ තේක කියන එක වෙන් කරන්න බෑ. කෝපය වෙන් කරත් තේ එකක් වෙන්නේ නැහැ. අර තේ කියලා දාපු තේ කොළ සීනි වතුර ටික වෙන් කරත් තේ එකක් වෙන්නේ නැහැ. තේ එකක් වෙන්න නම් කෝපෙකුත් ඕනේ. ඒකට මේ තියෙන කලමනා ටික දාන්නත් ඕනේ. එතකොට තමයි ඒක තේ එක වෙන්නේ. අපි තව උපමාවක් අරගෙන බලමු. අපි හිතමු පිරිසිදු වතුර වීදුරුවක් තියෙනවා. ඒ වීදුරුවට වතුර හොඳටම පුරවලා තියලා තියෙනවා. පිරිසිදු වීදුරුවක්. ඊටාම පිරිසිදුයි. වතුරත් ඊටාම පිරිසිදුයි. මේ දෙකම පිරිසිදු නම් අපිට වතුර හරියට පැහැදිලිව පේන්නේ නැහනේ. එතකොට හිත කියන්නේ මේ වීදුරුව වගේ නම් ඒ හිත ඒ ඒ වීදුරුව ඇතුලේ තියෙන වතුර ටික තමයි හිතේ ස්වභාවයන්, හිතේ ගති. එතකොට මේ සිතේ ගතියක් අපිට පේන්නේ නැහැ. එකපාරට පේන්නේ සිත කියන එක අපිට පේන්නේ නැහැ. පේන්න නම් සිතේ ගතියක් එළියට එන්න ඕනේ. සිතේ ගති එළියට ගන්න නම් ඒකට අරමුණක් එන්න ඕනි. සිතේ ගති එළියට ගන්න පුළුවන් වෙන්නේ අරමුණක් ආවම. ඒ කියන්නේ මේ වතුර තියනවා කියලා පේන්න හරියට නිකන් මේකට පාට වර්ග මොන හරි දාන්න ඕනි වගේ. දම් පාට හරි මොන හරි දැම්මොත් ඒක දම් පාට වෙනවා. රතු පාට දැම්මොත් රතු පාට වෙනවා. ඒ වගේ තමයි අපේ හිත පේන්න ගන්නේ ඔය ගතියක් හිතට වැටෙනකොට මොකක් හරි ස්වභාවයක් හිතට වැටෙනකොට. එතකොට ඒ සිතේ ගතිය එතන හට ගන්නකොට ඒකට අපි හිත කියලා කියනවා. හිත පේන්නේ එහෙමයි. එහෙම සිතේ ස්වභාවයක් ගතියක් එළියට ආවේ නැත්නම් අපිට හිත කියන එක පේන්නේ නැහැ. අපි හිතමු නිකන් අපිට රාගයක් ආවා කියලා. රාගය කියන එක නිකන් එන්නේ නැහනේ. ඒකට අරමුණක් ඕනේ. එතකොට මොකක් හරි අරමුණක් ආපු ගමන් අරමුණක් ගැටිච්ච ගමන් තමා අර හිත නිකන් පාට කරා වගේ වතුර එක පාට කරා වගේ ඒක පේන්න ගන්න. ඒ වගේ හිත එළියට එන්නේ ඒ රාගය හටගන්න හේතුණු අරමුණ හරහා රාගය එනවා. එතකොට තමයි හිත කියන එක අපිට පේන්න ගන්නේ. ඉතින් ආන් ඒ වගේ දේවල් තමයි මේ පස්සද්ධිය ප්‍රීතිය කියන්නේ සිතේ ස්වභාවයන්. ඒ සිතේ හටගන්න ස්වභාව අනුව කයේ සහනයක් දැනෙන්න පුළුවන්. ඒ නිසා මේ කාය පස්සද්ධිය කියන්නේ කයේ සැහැල්ලුව නෙමෙයි. ඒකේ තියෙනවා ගොඩාක් ගැඹුරු අර්ථකතන. එතකොට මේ පස්සද්ධිය කියලා කියන්නේ ප්‍රීතිය නිසා හටගන්න තත්වයක්. චෛතසික ස්වභාවයක්. ප්‍රීතියේ ප්‍රතිඵලයක් කියලා කිව්වත් ඒක වැරදි නෑ. මොකද ඒක ප්‍රීතියට වඩා ගොඩක් වැඩි. එතකොට මේ අපි හිතමු කාගේ හරි විපස්සනා යෝගාවචරයෙකුගේ හිතේ ප්‍රීති උපක්ලේශයක් විදියට ආවා කියලා. සමහර වෙලාවට ප්‍රීති උපක්ලේශයක් විදියට ආවොත් එයාට පස්සද්ධිය උපක්ලේශයක් වශයෙන් එන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට එයා ප්‍රීතියට රැවටුනේ නැත්නම් සමහර වෙලාවට පස්සද්ධියට රැවටෙන්න පුළුවන්. එතකොට යෝගාවචරය වෙන විදිහකට රැවටෙනවා. ඒකට රැවටුනේ නැත්නම් තව ඉස්සරහට තවත් උපක්ලේශ තියෙනවා. ඒ මොකකින් හරි රැවටෙනවා. එතකොට මේ පස්සද්ධිය කියන මානසික ස්වභාවය නිසා ඇත්තටම කයේ සැහැල්ලුවක් දැනෙනවා. කය හරියට සමහර යෝගින් කියන්නේ පා වෙනවා වගේ දැනුණා, පුළුන් වගේ වුණා. ඔව් ඒ වගේ සැහැල්ලු ස්වභාවයක් දැනෙනවා. මේ පස්සද්ධිය කියන මානසිකත්වය ආවට පස්සේ අපි දැන් බිම ඉඳගෙන හිටියාම අපි නිකන් බිම ඉඳගෙන ඉන්නවා කියලාවත් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ කය පොළවේ ස්පර්ශ වෙලා තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. හැබැයි ස්පර්ශ වෙලා තියෙන්නේ. ඒ වුණාට කය කොච්චර සැහැල්ලුද කියනවා නම් ඒක දැනෙන්නේ නැහැ. ඉතින් මේක ප්‍රීතියටත් වැඩිය උසස් දෙයක් නිසා කියන්නේ හොඳට දැනෙන දෙයක් නිසා ප්‍රීතියටත් වැඩිය වඩා වැඩියෙන් දැනෙන නිසා මේ පස්සද්ධිය ආවහම ගොඩාක් යෝගින් කියනවා හිතනවා Taman ධානයක් ලැබුවා නැත්තම් මාර්ගඵලයක් ලැබුවා කියලා සමහර අය කියනවා මේ පස්සද්ධිය කියන එක මෙහෙමනම් මාර්ගඵල ලැබුවාම කොහොම වෙයිද කියලා ওই වගේ කටමැට දොඩවන අවස්ථා තියෙනවා. එතකොට සමහර යෝගීන් කියනවා මට නාම රූප ගැන හොඳ වැටහීමක් ආවා අවබෝධයක් ආවා මේ වගේ කටමැත දොඩාගෙන එනකොට හොඳ ගුරුවරයාණන් කරන්නේ මේවා ගැන තේරුමක් තියෙන ගුරුවරයාණන් කරන්නේ හොඳ කනේ පාරවල් ටිකක් ගහලා හොඳ පොළු පාරවල් ටිකක් දීලා යෝගියාට මේ ඉන්න තත්ත්වයෙන් පහළට ගන්න ඕනේ. ඒ කියන්නේ අතින් ගහනවා කියන එක නෙමෙයි. කනහරහා අතින් ගහනවා කියන එක නෙමෙයි. එයාගේ ඒ අදහස් ටික කැඩිලා යන විදිහට යෝගියාට කතා කරන්න, යෝගියාට උපදෙස් දෙන්න, එයාගේ කමඨාන සුද්ධ කරලා දෙන්න දක්ෂ යෝග ගුරුවරයා දැනගන්න ඕනේ. හැබැයි වර්තමාන කාලේ ගොඩාක් ගුරුවරු මේකට හොඳට පොහොර දාලා එයා උඩින් තියනවා. ඉතින් යෝගාවචරයා මේ අහුවෙලා ඉන්න උගුල හොඳ දෙයක් ඇත්තක් විදිහට කියනවා. යෝගියාට හොඳ තැනක් දෙනවා. ඉතින් භාවනා පන්ති වලක වුණාම අන්තිමේදී ගුරුවරයා තමාරු වෙහැලා ගෝලයා තමාරු වෙහැලා. හැබැයි මේ උපක්ඛිලේශ මට්ටමට ආවහම යෝගාවචරයේ ගුරුවරයා සෑහෙන තදින් ඉන්න ඕනි. මොකද තදින් හිටියේ නැත්නම් යෝගාවචරය මේක පිළිගන්නේ නැහැ. බොළඳ ගුරුවරුන්ට මේක කරන්න බෑ. බොළඳ ගුරුවරු මේකට ගොඩාක් වෙලාවට අහු වෙනවා. සම්ප්‍රදායෙන් ඉන්න සම්ප්‍රදායට යට වෙලා ඉන්න සම්ප්‍රදායානුකූල විදිහට ගුරුවරයෙක් කියන්නේ කවුද මාර්ගඵලලාභී කියන්නේ කවුද කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට මේක කරන්න බෑ. එතකොට මොනවා හරි තමන්ට ලාභ සත්කාර සම්මාන සිලෝක ගන්න කැමති ගුරුවරයෙකුට නම් මේවා තමයි හොඳම ආයුධ. මොකද මේකට හොඳට උඩින් තියලා මුරුංගාත තියලා කතා කරපු ගමන් මිනිස්සුන්ටත් ඕනි මෙහෙම දේවල්නේ. එහෙම එකක් බලාගන්නේ ගොඩක් අය භාවනා කරන්නේ මොන හරි සර්ටිෆිකේට් එකක් ගන්න. මොකක් හරි හොඳ හොඳ දෙයක් බලාගෙනනේ. ඉතින් මේකට හොඳට පෝර දාලා කතා කරාම හොඳට ඉතින් ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ වෙනවා වැඳගෙන එනවා පුදගෙන එනවා මේක හොඳ ආහාරයක් එහෙම ගුරුවරුන්ට ලාභ සත්කාර පිණිස හැබැයි දක්ෂ නියම ගුරුවරයෙක් කවදාවත් එහෙම කරන්නේ නැහැ. හොන් හැම වෙලේම හතර අතෙන් කනහරා දීලා මේවයි තියෙන දරුණුකම කියා දීලා මේවෙන් යෝගාවචරය ගලව ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ ප්‍රීතිපස්සද්දි කියන ඒවා ඇත්තටම ගොඩක් දරුණුයි අපි මීට කලින් කතා කරපු ඒවාට වැඩිය. මොකද අපේ මනසට මේ දෙක දැනුණාම ඒක කයටත් දැනෙන්න ගන්නවා. ඒ සහනයට යෝගාවචරය සෑහෙන ආස කරනවා. ඒක සෑහෙන සහනයක් නිසා. මීට පස්සේ එන මේකෙන් පස්සේ එන උපක්ලේශ මීටත් වඩා බරපතලයි. දරුණුයි. ඉතින් සමහර භාවනා පොත්වල මේවා විපස්සනා ධානය විදිහටත් කියලා දෙනවා. එම්ම විපස්සනා ධානය නෙමෙයි මේවා. ඒක ඒක නියම මාර්ගයක් නෙමෙයි. හැබැයි මේක තේරෙන්නේ නැහැ. ගුරුවරට තේරෙන්නේත් නැහැ. සමහරට යෝගාවචරයට තේරෙන්නේත් නැහැ. ඉතින් ගොඩක් අයට මේකට රැවටිලා ඉන්න කෙනා මේක කැඩෙනවනේ උපක්ඛිලේශ කියන එක හැම වෙලෙම තියෙන්නේ ප්‍රීතිය පස්සද්ධිය කියන හැම වෙලෙම තියෙන්නේ මේක අනිත්‍ය ධර්මතාවය ඒක නැති වෙලා යනවා. එතකොට තමයි මේ යෝගාවචරයට තේරෙන්නේ දැන් මේක රැවටිලා හිටපු කෙනාට. මේක පිළිගත්ත නැති කෙනාට තේරෙනවා ප්‍රීතිය පස්සද්ධිය නැති වෙලා ගියාම තේරෙනවා. හැබැයි ලැජ්ජාවට මේක බාරගන්නේ නැහැ. එතකොට මාන්නක්කාරකම නිසා උඩින් තියාගෙන කුඹගෙන නීටි ඒ නිසා දැන් බාර ගන්නත් ලැජ්ජයි. ආ මේක උපක්ඛිලේශයක්. තමන් මෙහෙම පල්ලහැ තැනකට වැටුණා කියලා. ඇත්තටම මේක තියෙන්නේ නැහැ වැඩි වෙලාවක්. වැඩි වෙලාවක් කියන්නේ කාලයක් සමහරලාට තියෙන්න පුළුවන්. තමන්ගේ භාවනාවේ පෙරරුවත් ඔය කාලයක් තියෙන්න පුළුවන්. හැබැයි ස්ථිරව තියෙන්නේ නැහැ. මේවා ඔක්කොම වෙනස් වෙලා යනවා. පල්ලහැට වැටෙනවා. එතකොට අර තමන් නමක් හදාගෙන හිටියොත් ඒ වෙනකොට මේකට රැවටිලා හිටියොත් වැහන්නට පස්සේ සෑහෙන මානසිකව පල්ලහැට වැටෙනවා. මාන්නක්කාරකම නිසා පුම්බගෙන හිටපු නිසා බාර ගන්නෙත් නැහැ. ඉතින් එතනින් එහාට එයාගේ සම්පූර්ණ යෝගාවචර ජීවිතේ වරදිනවා. හරි පාරේ නෙමෙයි යන්නේ. සමහර යෝගාවචරයන්ට මේ පස්සද්ධි මට්ටමේ Taman නිකන් අහසේ පාවෙනවා වගේ අහසේ ඉන්නවා වගේ දැනෙනවා. සමහර යෝගාවචරයෝ එහෙම කියනවා. එතකොටත් ගොඩක් අය හිතනවා මේක දැනෙන්නේ ධානයක් මාර්ගඵලයක් ලැබවු හින්දා කියලා කියනවා. ඇත්තටම නම් ධාන මාර්ගඵල ලැබුවාම එහෙම දේවල් වෙන්නේ නැහැ. ඒවා හරි වෙනස් මානසික තත්ත්ව අපේ ඔළුවට ඒවා දාගෙන තියෙනවානේ අපි. ධානයක් මාර්ගඵලයක් ලැබුවාම මෙන්න මෙහෙම වෙන්න ඕනි කියලා. ඉතින් ඒක බලාගෙන යන්නේ. ඉතින් ඒක ලැබුවාම හිතනවා ගොඩක් අය. හරි මම එහෙනම් ගොඩ ගියා තමයි කියලා. මේ වගේ තැන්වල ඉන්න මේ වගේ මානසික තත්වයකට ආපු යෝගාවචරය සම්පූර්ණයෙන්ම නොමග යනවා ඒ වගේ අදහස් තියන අය. මොකද එයාලා කලින් ඔලුවට දාපු concept එක තමයි දැන් වෙලා තියෙන්නේ. ඒ එයාලා ලේබල් එකක් ගහගන්නවා හරි කියලා. හැබැයි මතක තියාගන්න මේ මානසික තත්ත්ව හටගන්නේ ඇත්තටම එයා නිවැරදිව භාවනා පුහුණුව කරපු හිඳයි. ප්‍රැක්ටිකලි එයා හරියට වැඩේ කරලා තියෙනවා සතිපට්ඨානේ හරියට වැඩිලා තියෙනවා විපස්සනාව හරියට වැඩිලා තියෙනවා. ඒ නිසා තමයි මේව හටගන්නේ. මෙතනින් එහාට තමයි එයා වරද්දගන්නේ. ඒ නිසා ගුරුවරයා දැනගන්න ඕනේ ගෝලයාව ඒ උපක්ලේශ වලින් අයින් කරන්න. හැබැයි දැන් ඉන්න ගොඩාක් ගුරුවරු කලින් කිව්වා වගේ මේක ස්ථීර කරලා දෙනවා, මේක තහවුරු කරලා දෙනවා. මේක ගොඩාක් කල අවුරුදු ගණන් සමහර වෙලාවට මේ தত্ত্ব තියෙන්නත් පුළුවන්. හැබැයි යෝගාවචරයත් ගුරුවරයා මේක දැඩිව කියලා දුන්නොත් මේක තදින් කියලා දුන්නොත් යෝගාවචරයාටත් කලින් සුතමේ ඥානය තිබ්බොත් තමයි ගුරුවරයා මේ තදින් කියලා දෙන දේ තේරෙන්නේ නැත්තම් යෝගාවචරයා හිතනවා මේ ගුරුවරයා මට තියෙන ඉරිසියාවට තරහට තමයි මේක කරලා තියෙන්නේ මේක කියන්නේ මෙච්චර සැර කරන්නේ මගේ ගුරුවරයා මෙහෙම තැනකට ගිහිල්ලා නැහැ ඒ නිසා වෙන තැනකට යන්නේ හොඳයි කියලා ඒ ගෝලයා නොමග යනවා ඒ නිසා මේ විපස්සනා ගුරුවරු ඇත්තටම තදයි. මේ ලෝකේ ඉන්න ඕනම විපස්සනා ගුරුවරයෙක් ඕනම කෙනෙකුට මම අභියෝග කරනවා ගිහිල්ලා ඕනම විපස්සනා ගුරුවරයෙක් මුණ ගැහිලා ආශ්‍රය කරලා බලන්න හැම විපස්සනා ගුරුවරයෙක්ම ඊටාම දැඩි චරිත තද චරිත. ඇයි ඒ? යෝගාවචරයෙකුට හරිපාර පෙන්වලා දෙන්න බෑ මේ දැඩි ගතිය නැත්තම්. හැම තැනම යා උගුල්වලට අහු වෙනවා. කනහරා ගහලා තමයි හරිපාරට ඇදලා ගන්න ඕනේ. මොකද ගොඩාක් අය වර්තමානයේ 99%ක්ම භාවනා කරන්න ඉන්නේ අර වගේ සැපදායි දේවල් හොයාගෙනනේ. ඉතින් ඒක හම්බ වුණාම ඒගොල්ලෝ රැවටෙනවා. යාලා හිතනවා ඒක තමයි හරි තැන. ආ මේ තමයි කෙලවර. නෑ ඒක නෙමෙයි ඒක ඔක්කොටම වැඩිය මරගුලක්. ඉතින් ඒ නිසා විපස්සනා ගුරුරුත් අදයි, සැරයි. එතකොට ගුරුවරයා එහෙම තදින් ඉඳලා ගෝලයාව යෝගාවචරයාව හරි පාරට ඇදලා ගන්න ඕනි. මේවා මේ වගේ මානසික තත්ත්ව අවුරුදු ගණන් තහවුරු වෙලා තිබුණොත් එහෙම එයා හිතනවා නම් මම ධානයක් ලැබලා මාර්ගඵලයක් ලැබලා කියලා ඊට පස්සේ ඔන්න අනිත් අයට භාවනා උපදෙස් දෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ඊට පස්සේ සෙන්ටර් එකක් දා ගන්නවා. ඉතින් ඊට පස්සේ එයත් ඉවරයි එතෙන්ට එන අයත් ඉවරයි. මොකද එතෙන්ට එන අයත් මේ ප්‍රීතිය හෝ පස්සද්ධිය හෝ කියන උපක්ඛිලෙසකට අහුණාට පස්සේ ඉතින් මේ ගුරුවරයා ලේබල් ගහලා දෙන්නේ සෝවාන් වුණා කියයි. සකදාගාමි වුණා කියයි අනාගාමි වුණා කියයි රහත් වුණා කියයි ධාන් ලැබුවා කියයි අද අපේ රටේ වැහි වැහැලා ඉන්නවනේ එහෙම අය. ඒ වගේ දේවල් තමයි වෙලා තියෙන්නේ. ඉතින් අපි අද කතා කරේ පස්සද්ධිය කියන විපස්සනා උපක්ඛිලේශය ගැන. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ උපක්ඛිලේශය ගැන කතා කරමු. තෙරුවන් සරණයි.